පින්වත් හැමදෙනාටම තිරුවන් සරණයි. මේ මොහොතේදී මම බලාපොරොත්තු වෙනවා පංච උපාදානස්කන්ධයේ ගොඩනැගෙන ක්‍රියාවලිය උද්‍යවයේ ඥානය සහ ආසය අනුසය ඇසුලෙන් විස්තර කරලා පෙන්වන්න. මේ පංච උපාදානස්කන්ධය ගොඩනගා ගන්න එකම තමයි අවිද්‍යාව. පංච උපාදානස්කන්ධයේ මිදීමම තමයි විද්‍යාව. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන කොයි විදිහටද මේ අවිද්‍යාව තුලින් පංච උපාදානස්කන්ධේ ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ උදේ වෙන්නේ කොයි ආකාරයකින්ද කියලා. මේක උද්‍යාවේ ඥානය යටතේ ගත්තොත් අවිද්‍යාවයි තණ්හාවයි කම්මයයි ආහාරයයි නිබ්බාන්ති ලක්ෂණයයි තුලින් මෙන්න මේක උදා වෙනවා. දැන් මෙන්න මේක උදා වෙන විදිහ ටිකක් ප්‍රඥාවෙන් බලන්න වෙනවා. මුලින්ම අපි බලන්න ඕන මේ අවිද්‍යාව නිසා කොයි විදිහටද තණ්හාව උදා වෙන්නේ. තණ්හාව නිසා කොයි විදිහට කම්ම උදා වෙන්නේ. කම්ම නිසා කොයි විදිහට ආහාර උදා වෙන්නේ. ආහාර නිසා කොයි විදිහට නිබ්බන්ති ලක්ෂණ යන්නේ. මෙන්න මේ ටික උදා වීමත් සමග තමයි රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියන උපාදානස්කන්ධය ගොඩ නැගෙන්න පටන් ගන්න. එහෙනම් අපි මෙන්න මේ උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේ වැය දකින්නේ 50 ලක්ෂණයක් දකි කියලා. වචන මාත්‍රයෙන් කිව්වට මදි. අපි හොඳට තේරුම් ගන්න වෙන කොයි විදියටද මේක උදා වෙන්නේ, කොයි විදියට වැය වෙන්නේ. මේ උදා වෙනවා කියන එක ගත්තොත් මේක මේ එකපාර සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙවෙයි. මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උදා වෙලා ගිහිල්ලා තමයි උදාවටපත් වෙන්නේ. දැන් අපි ගත්තොත් අපි මෙතෙන් තේරුම් ගන්න ඕන. ඉර එකපාරට උදා වෙනව නෙවෙයි. ඉර ටික ටික උදා වෙලා ඇවිල්ලා. අන්න නැගලා යනවා වගේ. මෙන්න මේ විදිහට මේ උදේවීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ උදා වුණා වගේම තමයි අපිට වය කිරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ බැසල යන විදිහට අපිට පුළුවන්කම තියෙන ඉර බහිනවා වගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මාර්ගය අනුගමනය කළා සහ මුලින්ම මේ අවිද්‍ය ආඳුරෙන් පංච උපාදානස්කන්ධේ වය කළා අයින් කළා දාන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම්. මෙන්න මෙතනදී මේ අවිද්‍යාවයි තණ්හාවයි කම්මයයි ආහාරය නිබ්බන්ති ලක්ෂණය අතර තියෙන සම්බන්ධතාවයක්. මෙන්න මේ සම්බන්ධතාවය අපිට ප්‍රඥාවෙන් නුවණින් තේරුම් ගන්න වෙන මුලින්ම. අපි මෙතන බලමු මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාවම කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ මම වශයෙන් මනින වැරදි නිගමනයමයි. මගේ වශයෙන් ගන්න වැරදි නිගමනයමයි. එහෙම නැත්නම් මේ දර්ශන සම්පත්තියට පත්විච්ච නැති. ආර්ය දර්ශනයේ තුලට පත්විච්ච නැති. යමෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනා ඉන්නේ අවිද්‍යාව තුල. එහෙනම් මේ ආර්ය දර්ශනයටපත් වෙනවා කියලා කියන්නේ දුටු නිවනටපත් වෙනවා කියන එක. දුටු නිවන කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසායි නිවන වැහෙන්නේ. මෙන්න මේ හේතුව නැතිවීම නිසා නිවන ඇරෙනවා මෙන්න මේකයි නිවන කියලා. යම් දර්ශන සම්පත්තියට යම් කෙනෙක්පත් වෙනවා. මෙන්න මේක තමයි දුටු නිවනටපත් වෙනවා කියලා කියන්නේ. දැන් අපි කල්පනා කරලා බලමු. මෙතනදී අපි තේරුම් ගන්න ඕන. අපි අවිද්‍යාව වැරදි නිගමනයට එනවා මොකද්ද? මායයට අයිති ඇහත්. රූපයත් චක්කු විඥානයත් කියන තුන. එකතු වෙලා යම් මායාකාරී පෙනීමක් නිර්මාණය කරලා දෙනවා. මෙන්න මේ පෙනීම මට අයිති කියලා පනව ගන්නවා. මට පේනවා කියලා පනව ගන්නවා. යන්න ඒ වගේ මේ මායයට අයිති. කනත් සෝත විඥානයත් ශබ්දයත් තුන එකතු වෙලා යම්බදු ඇහිමක් තියෙනවා නම් මෙන්න මේ මායාකාරී ඇහිම මට ඇහෙනවා මට ඇහෙනවා කියලා පනව ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මොකද්ද කරන්නේ? මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා කියන පනවා ගැනීම නිසා අපි අවිද්‍යාව වැරදි නිගමනයකට ආවා. මෙන්න මේ නිගමනය තුලින් මොකද්ද කළේ? මායයට අයිති ඇහැ මගේ කරගෙන මම කියන වැරදි නිගමනයෙන් මේක පිනවන්න පුළුවන් කියන අවිද්‍යාසාගත වැරදි දිට්ඨියකටපත් වුණා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මෙන්න මේ අවිද්‍ය ආසවය නිසා මොකක්ද උනේ අන්න ditthi ආසවය මෙතන ගොඩනගලා දුන්නා. අපි දැන් කල්පනා කරලා බලමු මේ විදිහට තවත් පැත්තකින්. මෙන්න මේ මම කියන අවිද්‍යාවේ නිගමනය තුලින් අපි කල්පනා කරලා බලන්න ඕන. අන්න ඒක නිසා මාව පුම්බන්න පුම්බන්න තමයි අපි උත්සාහ කරන්නේ. දවසෙන් දවස මාව උස් කරන්න අපි කටයුතු කරනවා. මෙන්න මේ මාව පුම්බන්න උත්සාහ කරන ගතිය තමයි අපි ළඟ තියෙන වායෝ ගතිය. එහෙනම් මේ මාව පහත් කරන්න පහත් කරන්න මෙතෙන්ට එනවා. අන්න ඒකේ දෙවෙනි වේසේවත් දෙවේසය. ඔර රාග ගතියෙන් මාව පුම්බන්න යන හැම මොහොතකම ආස්වාදේ කියලා යමක් ගන්න මාව පුම්බ ගන්න මාව පුම්බ ගන්න කියලා අවිද්‍යාව වැරදි නිගමනයට පත් වෙන හැම මොහොතකම මාව බස්සන්න යමේ කටයුතු කළොත් මාව හැකිලන තැන මේ ලෝකෙපත් වුණොත් අන්න එතනදී මොකද්ද වෙන්නේ සත්‍යවාදී මමෙක් නැති නිසා මේ රාගයෙන් පිම්බිලා ඉඳලා මේ රාග දේශ මෝහ තුන යම් යම් ආකාරයෙන් විපරිණාමලා විපරිත වෙනකොට අන්න දරන්න බැරි වෙනවා. මොකද්ද? මේ මගේ වසඟේ මේක පවත්වන්න බෑ. මොකද මේක මායාවේ වසඟේ පවතින දෙයක්. රාගයේ දෙවේසේ මෝහය නිසා ක්‍රියාත්මක වෙන දෙයක්. මහා වේගයකින් අඩු වැඩි වශයෙන් රාග දේශ මෝහ ක්‍රියාවලියක් එහෙට මෙහෙට වෙවි සිද්ධ වෙන ක්‍රියාවලියක් මෙතන තියෙනවා. දැන් අපිට මේක තේරුම් ගන්න බැරි නිසා මාව පුම්බන්න කොච්චර උත්සාහ කළා මේක පවත්වන්න බෑ වසඟේ. අන්න ඒ නිසා මොකද්ද වෙන්නේ? අර රාග ගින්නට අහු වෙලා මම වශයෙන් රාග ගින්න දරාගෙන මාව පුම්බන්නේ යන ගතිය තමයි වායෝ ගතිය. හැබැයි කොයි මොහොතේ හරි මේක කුලම් බහිනවා. එහෙනම් මේක බැස්සට පස්සේ අන්න රාගයේ දෙවෙනි වේසයේ විදියට දෙවේසයේ මෙතෙන්ට එනවා. අන්න ඒක තමයි තේජෝ ගතිය. එහෙනම් මෙන්න මේ වායෝ ගතියෙන් තේජෝ ගතියෙන් මත් වෙලා මුලාවටපත් වෙලා මම වශයෙන්ගේ පවත්වන්න හදලා අන්න ඊළඟට මොකද්ද වෙන්නේ? මෙතන දැඩිසේ පිහිටා සිටින ගතියනවා. තද ගති පවත්වන්න හදනවා. හැබැයි කොයිතරම් තද ගති වලින් මේක පවත්වන්න හැදුවත් මේක මේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නොවන නිසා කොහෙන් කොහෙන් අර විපරිණාම වෙලා වෙනස් වීමකටපත් වෙවි. මහා වේගකින් රාග දේශ මොහ ක්‍රියාවලිය යාන්ත්‍රනිකව මෙතන සිද්ධ වෙන නිසා මොකද්ද වෙන්නේ? අන්න කැමැති දේ පවත්වන්න පුළුවන්කම මෙතන ලැබෙන්නේ නැහැ. එහෙනම් අර පටවි ගති තද ගති කොයිතරම් පවත්වන්න හැදුවා මේක කවම කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අන්න පවත්වන්න බැරි කොට ඊළඟට වික්ෂිප්ත වෙන්න විසිරන්න පටන් ගන්නවා. අවුල් ජාලයකට පත් වෙන්න පටන් ගන්නවා. මෙන්න වික්ෂිප්ත වෙලා විසිරලා යන ආපෝ ගති නිර්මාණය කරගන්නවා. එනම් මොකද්ද උනේ? මේ අවිද්‍යාව වැරදි නිගමනය නිසා මම වශයෙන් මනින්න ගත්ත පටන් ගත්ත නිසා මෙතනදී මොකද්ද උනේ? අන වායෝ ගති, තේජෝ ගති, පඨවි ගති, ආපෝ ගති කියන මෙන්න මේ ගති නිර්මාණය කරන්න පටන් ගත්තා. දැන් මොකද්ද උනේ? මෙන්න මේ පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති නිර්මාණය කළේ අවිද්‍යාව තුලින්. එහෙම නැත්නම් රාගගිනි, දේශගිනි, මෝහගිනි මම කරගත්ත අවිද්‍යාව තුලින්. දැන් අන්න පිහිටා සිටින්න ගති ටිකක් හදාගත්තා. එහෙනම් තැන්වි හා වෙන්න පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති නිර්මාණය කරගත්තා. මෙන්න මේ පඨවි ගති, තේජෝ ගති, ආපෝ ගති, වායෝ ගති නිර්මාණය කරගෙන මොකද්ද කරගත්තේ? මෙන්න මෙතනට තැන් වෙලා හා වෙන්න පටන් ගත්තා. මේවට තැන් වෙලා හා වෙනකොට අන්න බාහිරට කිරණ ශක්තිය මුදා හැරියා. මෙන්න මේ කිරණ ශක්තිය තමයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන. සුද්දාෂ්ටක බිහි කිරීමේ ක්‍රියාවලිය. එහෙනම් අවිද්‍යාව තුලින් මොකද්ද කියලා පටවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති හැදුවා. අන්න පටවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති වලට තෘෂ්ණාවෙන් බැහැගත්තා. තැන් වෙලා හා වුණා. මෙන්න මේකත් එක්ක සුද්දාස්ත්‍රයක කිරණ ශක්තිය නිකුත් කළා. වර්ණගන්ධ රසෝජා විදිහට අපිට අපූර්වට මෙන්න මේ ලෝකේ නිර්මාණය කළා දුන්නා. එහෙනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් පිරිච්ච මේ ලෝකයක්. ඈකන නාසයේ දිව ශරීරය නැමැති මෙන්න මේ ලෝකයක්. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගලා දුන්නා. පඨවි ආපෝ තේජෝ වායෝ ගති ටික අවිද්‍යාවෙන් ගොඩ නැගුවා. වර්ණගන්ධ රස ඕජා ටික තෘෂ්ණාවෙන් ගොඩ නැගුවා. අන්න පටවි්‍යාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා ටික අවිද්‍යාව උදා වෙරෙන තෘෂ්ණාව උදා වුණා. එහෙනම් මේක ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. අවිද්‍යාව උදා කරගත්ත නිසාමයි තෘෂ්ණාව පහළ කරගන්න තැනක් නිර්මාණය වුණේ. <clears throat> අන අවිද්‍යාව උදා වීම තුල තෘෂ්ණාව උදා වෙන්න පටන් ගත්තා. ඊළාට දැන් අපි කල්පනා කරලා බලනවා. මේ තැන් වෙලා හා වෙලා අපි මොකද්ද කරන්නේ? පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනිජ්ජාවි සංකාර හදන්න පටන් ගන්නවා. අන කම්ම උදා වෙන්න පටන් ගත්තා. කම්ම සමුදේ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කම්ම තුලින් දිගින් දිගට දිගින් දිගට මොකද්ද කරන්නේ? කම්ම භවයකට ආහාර සපයන්න පටන් ගන්නවා. අන ආහාර දීමේ ක්‍රියාවලිය උදා කරනවා. මෙන්න මේ ආහාර දීමේ ක්‍රියාවලිය උදා කිරීම සමග ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? මේ විපරිණාම ධම්මයටපත් වෙලා යන දේ අපි මොකක්ද කරන්නේ නැවත නැවත ගොඩනගන නිබ්බාන්ති ලක්ෂණයක් මෙන්න මෙතන හදා ගන්නවා. නැවත නැවත වර්ධනය කිරීමත් සකස් කර ගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. අවිද්‍යාව වැරදි නිගමනය නිසා තෘෂ්ණාව උදා වුණා. තෘෂ්ණාව වැරදි නිගමනය නිසා කම්ම උදා වුණා. කම්මවල වැරදි නිගමනය නිසා මොකක්ද වුනේ? අන ආහාර දීමේ ක්‍රියාවලිය උදා වුණා. මේ ආහාර දෙන්නේ මොන ක්‍රියාවලියෙන්ද? එහෙනම් අපි කල්පනා කරලා බලනවා. අර පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර පවත්වගෙන යන්න. දිගින් දිගට දිගින් දිගට අපි මොකද්ද කරන්නේ? ඈ කන නාසය දිව ශරීරය හරහා. එහෙනම් චක්කුකාය සෝතකාය ගානකාය දිවාකාය කායකාය හරහා. මෙන්න මේක බලියක් කරන්න කබලින්කාර ආහාර දෙනවා. මේ කබලින්කාර ආහාර දෙන්නේ මොකෙන්ද? මම කියන වැරදි නිගමනයත් එක්ක තමයි මෙන්න මේ විදිහට කබලින්කාර ආහාර දෙන්නේ. මේ ආහාරය විතරක් නෙමෙයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේකත් එක්ක මෙතන රාග සංපස්සජා, දේශ සංපස්සජා, මෝහ සංපස්සජා විදිහට පස්සේට ආහාර දෙනවා. ඊට පස්සේ මනෝ සංචේතනාවට ආහාර ලැබෙනවා. එහෙනම් සංචේතනා කෙලෙස් හදන චේතනා හදන්න අන්න ආහාර ලැබෙනවා. ඒත් දෙක විඥානයේ පෝෂණය වෙන්න ආහාරයක් ලැබෙනවා. ඔන්න ඒ විදිහට හතර ආකාරයෙන් හතර ආහාරයෙම මෙතනට එකතු වෙනවා. මෙන්න මේකත් එක්ක මොකද්ද වෙන්නේ? අන්න පංච උපාදානස්කන්ධේ උදා වෙන්න පටන් ගන්නවා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ. විඥාන උපාදානස්කන්ධයේ උදේවීම මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. <clears throat> මේක කොහොමද අපි ආසව අනුසය තුලින් ගලපගන්නේ? එහෙනම් මෙතන අපි තේරුම් ගන්නවා. මෙතන අපිට තිබුණා අවිද්‍යා ආසව, කාම ආසව, ditthya ආසව, භව ආසව කියලා හතරක්. මොකද්ද මේ අවිද්‍යා ආසවේ අවිද්‍යා ආසවේ තමයි මම වශයෙන් මගේ වශයෙන් අර මනින මැම්ම මෙන්න මේ මම වශයෙන් මගේ වශයෙන් මනිනකොට මොකද්ද වෙන්නේ අපි අර අතීත සංසාර ගමනේදී <clears throat> අතීතය කියලා ගත්තොත් මෙන්න මේ ෂනේ මේ උදා විච්ච සෙනේ පටන් පිටිපසට ගිය සෑම ෂණයක්ම අතීතයට යනවා ඒ සියල්ල අතීතයට අයිති එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා අර පෙනීම ඇහිම දැනීම මම වශයෙන් ගත වැරදි නිගමනය නිසා. මට පේනවා මට පේනවා මගේ අම්මා පේනවා මගේ දුවා පේනවා කියන මූල හැඟීමක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ හැඟීමට අනුකූල මොකද්ද වෙන්නේ? අර මගේ දුවා මගේ පුතා මගේ අම්මා කියලා මගේ බිරිඳ කියලා මගේ ස්වාමියා කියලා සකස් කරපු අන්න අර ගතිය අපිට අද්දලා දෙන්න. දිට්ඨියක් ගොඩනගලා දෙනවා. අන්න දිට්ඨි ආසවයක් හදාගන්න අවිද්‍යාව ආසය උදව් කරනවා. එහෙනම් අපි කල්පනා කරලා බලනවා. මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන ආසවය ගොඩනගලා දීලා අර ආසවය තමයි අපි ආස්වාද විදිහට නිර්මාණය කරගන්නේ. එහෙනම් අවිද්‍යාවේ වැරදි නිගමනය නිසා අවිද්‍යා ආසවයෙන් මොකද්ද කළේ? දිටිගත වෙන්න ආසවයක් ගොඩනගලා දුන්නා. දැන් මාව පිනවන්න පුළුවන් මාව පිනවන්න පුළුවන් කියන හැඟීම එන්නේ. එහෙනම් අර රූපය ප්‍රියයි මధుරයි. අප්‍රියයි අමනාපයි. මෙන්න මෙවැනි හැඟීමක් උදා කරන්න අවශ්‍ය කරන විදිහට අන්න අවිද්‍යාව තුලින් අපි අවිද්‍යා ආසවය තුලින් අන්න ditthi ආසවයක් ගොඩනගා ගත්තා. මේ ditthi ආසවය මොකද්ද? පෙරදීත් අවිද්‍යාවෙන් යුක්තව ඇහෙත් නැති රූපයෙන් නැති චක්කු විඥාණයෙන් නැති අන්න අර මුලාවක් හදලා ආසව විදිහට තැම්පත් කරලා තිබුණා. අන්නේ ආසවේ ditthිගත කරන්න මේ මොහොතේදී පෙලීමක් විදිහට සකස් කරගන්න. නැවත නැවත අපි පිපාසය ඇති කරගන්න ආස්වාදය නැමැති දැවිල්ලක් ඇති කරගන්න. අපි මොකද්ද කළේ? මෙන්න මෙතනට අවිද්‍යා ආසවේ ගොඩනගලා පෙරදී පුහුණු කරගත්ත පුරු කරගත්ත දිටිගත ගතිය මෙතනට අද්දලා ගත්තා. මට පේනවා කියලා ගත්තට පස්සේ අර අතීතයේ මට පේනවා කියලා අරගෙන ප්‍රියයි මధుරයි කියලා අප්‍රියයි අමනාපයි කියලා දිටිගත වෙච්ච ගතිය අන්න අද්දලා දෙන්න. දිට්ඨිආසවේ මෙන්න මෙතනට අද්දවලා දෙන්න 90ක් විදියට උඩට අන්න උපකාර කළා අවිද්‍යා ආසවේ ඊට පස්සේ මොකද්ද උනේ අපි පටිච්ච වෙන්නේ අපි බැඳෙන්නේ මෙන්න මේ පෙලීමට එවත් මෙන්න මේ ආස්වාදය කියලා දැනෙන දැනීමට දිටිගත වෙන නිර්මාණය කරගත තැනට එහෙනම් මෙන්න මේක දිටිගත කරගත්තේ දිටිගත කරගත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අර අවිද්‍යා ආසවේ තුලින් මම මගේ කියලා වැරදි නිගමනය නිසා පෙරදීත් මම වගේ කියලා පුරුද්ද ගත්ත පුහුණු කරගත්ත අන්න ගතිය <clears throat> උදා කරගන්න මෙන්න මෙතනදී අපි මොකද්ද කළේ උදා කරගන්න අවශ්‍ය කරන විදිහට අවිද්‍යාවේ වැරදි නිගමනයකට ආවා අන්න ඒක නිසා මෙතනට <clears throat> අර දිටිගත වෙන්න පුළුවන් විදිහේ පෙලීමක් නිර්මාණය කරගන්න ආසව තුලින් අන්න උදව් කරගත්ත උපකාර කරගත්තා දැන් මෙන්න මෙතනට තැන් වෙලා අහා වෙනවා එහෙනම් මේ තෘෂ්ණාව වෙන්නේ අපිට හොඳටම තේරෙනවා. බාහිර රූපෙටවත් ඇහැටවත් චක්කු විඥාණයටවත් නෙවෙයි. අර අවිද්‍යා අනුසය තුලින් ගොඩනගලා දිද්ද. අවිද්‍යා ආසවය තුලින් ගොඩනගලා දීපු. දිට්ටි ආසවය තුලින් උඩට අද්දලා දීපු. අන්න අර රාගානුවකට හෝ දේශානුවකට හෝ මෝහානුවකට. එහෙනම් මෙන්න මේකත් එක්ක සායනය කරනවා බුදිනවා. එහෙනම් තන්විහා වෙන්නේ. අන්න අර දිට්ටිගත ගතියට මිසක බාහිර ලෝකෙ කිසිවකට නෙවෙයි. අන්න මෙතනට පටිච්ච වෙනවා. මෙන්න මෙතනට පටිච්ච වෙලා මොකද්ද කරන්නේ? අපි අන්න කම්මා ආසව. එහෙනම් මෙතන තේරුම් ගන්නවා. කාම ආසවයක් බවට පත් කරගන්නවා. අම කන ආසවයක් බවට නැවත පත් කරගන්න පුළුවන්කම. කා අම හේවත් අම කන ආසවයක් බවට දිගින් දිගට පත් කරගන්න අර ditthිගත විච්ච ditthිය තුලින් මොකද්ද කරන්නේ? අර ආසවය තුලින් ගොඩනගලා දීපු අණුවට දිටිගත වෙලා මේකත් එක්ක රෝද ගාලා රෝද ගාලා අන්න නැවතත් ගොඩ ගන්නවා අම කන ආසවයක් මේක ඊට පස්සේ භව ආසවයක් විදිහට නැවත තැම්පත් කරගන්නවා කම්ම භවය තුල විපාකයක් විදිහට නැවත ගොඩ නගලා දෙන්න නැවත උපාදානස්කන්ධයක් අන්න ගොඩ නගනවා මෙන්න මේකත් එක්ක මොකද්ද වෙන්නේ භව ආසව සකස් වෙනවා එහෙනම් නැවත නැවතත් කම්ම භවය අන්න සකස් කරන භව ආසව විදිහට අන්න මෙතනදී පංච උපාදානස්කන්ධය ගොඩ නැගුවා. නැවත නැවතත් රුවක් ලබාගෙන සංසාර ගමන දුවන්න අවශ්‍ය කරන විදිහට අන්න භව ආසව ගොඩ නගා ගත්තා. එහෙනම් අවිද්‍ය ආසව තුලින් ditthi ආසව ගොඩ නැගුණා. මෙන්න මේ ditthi ආසවය තුලින් අණුවක් ගොඩ නගලා දීලා ditthිගත වෙන්න නැවත සයනය කරන්න බුදියන්න පුළුවන් විදිහේ ආස්වාද විදියට මායාවක් ගොඩ නගලා දුන්නා. මෙන්න මේක පස්සේ රෝද ගාලා රෝද ගාලා අන අම කන්න පටන් ගත්තා. අම කාගෙන නැවත ආසව විදිහට නැවත නැවත තැම්පත් කරගත්ත මේක භව ආසවයක් විදිහට දිටිගත වෙලා අන්න දැන් කම භවයේ විදිහට මෙන්න මේ ආසව තමයි නැවත නැවත තැම්පත් කරගන්නේ මෙන්න මේකම තමයි අවිද්‍යාව එහෙනම් අවිද්‍යා ආසව නිසා මොකද්ද උනේ අන්න දිට්ඨි ආසවය තුලින් 90ක් ගොඩනගලා දුන්නා මෙන්න මේ 90 තමයි තැන්වී හා වෙන්නේ තෘෂ්ණාව ගොඩනගලා දුන්නේ මෙන්න මේකත් එක මොකක්ද උනේ අමකන ආසවයක් ගොඩ නැගුවා. අන්න භව ආසව ගොඩනගෙන ක්‍රියාවලිය සිද්ධ වුණා. එහෙනම් අන්න <clears throat> අවිද්‍යා සමුදයෝ තණ්හා සමුදයෝ තණ්හා සමුදයෝ කම්ම සමුදයෝ දිගින් දිගට අන්න ආහාර දීලා භව ආසව හදන්න පටන් ගත්තා. රෝද ගහලා. මෙන්න මේක තමයි ආහාර සමුදයෝ. එහෙනම් කම්ම සමුදයෝ ආහාර සමුදයෝ. අන්න පංච උපාදානස්කන්ධය උදා කරගත්ත නිබ්බන්ති ලක්ෂණය තුලින් ක්‍රමක්‍රමයෙන් මේක සිද්ධ කළා. එහෙනම් ආහාර සමුදය නිබ්බන්ත ලක්ෂණන් සමුදය. මෙන්න මේ විදිහටයි. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ ගොඩනගන්නේ. එහෙනම් අපි මෙතනදි තේරුම් ගන්නවා. තෝරගන්නවා. මෙන්න මේ අවිද්‍යාවේ වැරදි නිගමනය. නිසා මොකද්ද වෙන්නේ? අන්න මාන කරන්න පටන් ගන්නවා. මනින්න පටන් ගන්නවා මම වශයෙන් මගේ වශයෙන්. ඊට පස්සේ උද්දච්චයටපත් වෙනවා. මාව පුම්බ ගන්නවා, හකුලව ගන්නවා. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ දුටු නිවනට පත් වෙනවා කියලා කියන්නේ. අවිද්‍යා මාන උද්දච්ච. මෙන්න මේ අවිද්‍යාව නිසා වැරදි මානයත් මේකෙන් පිම්බෙන ස්වභාවයත් අන්න යම් දවසක අයින් කරගත්තා නම් මෙන්න මෙතන නිවනයි කියලා. අන්න අපි දුටු නිවනකට පත් වෙනවා. එහෙනම් අවිද්‍යා මාන උද්දච්ච නිරෝධ කිරීමෙන් නිවනට පත්විය හැකි බව දර්ශන භූමියට පත් වෙනවා. එහෙනම් මෙන්න මෙතනදී අපි දුටු නිවනට පත් වුණා කියලා කියනවා. එහෙනම් අපි කල්පනා කරනවා. මෙන්න මේ අවිද්‍යාවයි මානයයි උද්දච්චයටයි ගහන්න ගහන්න. යටින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දිට්ඨිගත විච්ච සංහදන යෝජනා ටික ගැලවිලා යනවා. ඇයි? අර අවිද්‍යාවේ වැරදි නිගමනයෙන් මාන කළ උද්දච්චය හදන බව දැක්ක ගමන්ම එයාට තේරෙනවා අනේ මේ රූපේ මම ඇත මා රූපේ ඇත රූපේ මාය මා රූපේ කියලා වේදනා සංඥා සංකාර විඥාන පහටම යම් ආකාරයෙන් දිටිගත වෙලා හිටපු නිසා තමයි ආස්වාදකාය ගොඩනගලා මේක සත්සත් කියලා අරගෙන ගියේ. එහෙනම් මේ ආස්වාදකාය සත් කියලා ගොඩනගා ගත්තේ අන්න අර අවිද්‍යාවේ වැරදි නිගමනයේ මාන කරලා උද්දච්චයටපත් වෙන්න, දිටිගත වෙන්න තැන නිර්මාණය කරගත්ත නිසාමයි කියලා අන්න තේරෙන්න පටන් ගන්නවා. අන සක්කාය දිට්ඨිය නැමැති සංහඳන යෝජනාව දුරු වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා එහෙමනම් මේ විකෘති කෘත්‍ය මොකද්ද? අර අවිද්‍යාවෙන් මාන කිරීමමයි, මැනීමමයි, මම වශයෙන් මැනීමමයි විකෘති කෘත්‍ය කියලා තේරෙන්න පටන් ගන්නවා. අනේ විකෘති කෘත්‍යයකින් දිටිගත වෙන්න. අවිද්‍යා ආසව තුලින් අන්න දිට්ඨි ආසවයක් ගොඩනගලා දීලා මේ දිට්ඨි ආසවය තුලින් රාගානු, දේසානු, මෝහානු විදිහට පෙලීමක් නිර්මාණය කළ දුන්න ආස්වාද විදිහට මේක මේ මායාවක්මයි. මිරිඟුවක්මයි. මේකයි සුඛ සෝමනස්සයක් විදිහට අවිද්‍යාවෙන් යුක්තව දරාගෙන හිටියේ කියලා තේරුම් ගන්න, තෝරගන්න පටන් ගන්නවා. එහෙනම් වැරදි ඉච්ඡාවකට එනවා අර විකෘති කෘත්‍ය නිසා මොකද්ද? ඈ පිනවන්න පුළුවන්, කන පිනවන්න පුළුවන්, නාසය පිනවන්න පුළුවන්, දිවකය පිනවන්න පුළුවන් කියලා. හැබැයි තේරුම් ගන්න මේක කවම කවදාකවත් පිනවන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් මේ ආස්වාද කියන්නේ මර උගුලක්ම බව තේරුම් ගන්නවා. මේ ආස්වාද කියන්නේ මේ තුන් ලෝකේ කොහෙවත් නැති. අවිද්‍යාවේ වැරදි මානෙ නිසා දිටිගත වෙන්න නිර්මාණය වෙන මර උගුල බව අන්න ප්‍රඥාවෙන් නුවණින් යුක්තව විමර්ශනය කරලා තේරුම් ගන්නවා. අන්න විචිකිච්ඡාව මොකක්ද කියලා තේරුම් ගන්නවා. එහෙනම් මේක විකෘති කෘත්‍යයෙන් හදාගත්ත ඉච්ඡාවක් මිසක සත්‍යයක් නොවේ කියලා අන්න දෙවෙනියට සංහදපු යෝජනාව හැලෙන්න පටන් ගන්නවා. එහෙනම් සීලාබ්බත පරාමාස. ලය සිසිල් කිරීම අභිබවා ගිහිල්ලා. මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? අර පරදේවල් නේද ආමාසගත වෙන්නේ. සේ කියන්නේ තැම්පත් වෙනවා. ආමාසය කියන්නේ පල් කරන තැන. එහෙනම් ආහාර තැම්පත් කරන තැන. එහෙනම් මෙතනදි මේ කියන්නේ චිත්ත સંતાනගතව. නැවත නැවතත් අර පරදේවල් රාග දේශ මොහ මායයට අයිති ටික. අන්න නැවත නැවතත් අපි ඇතුලේ තැම්පත් කරගන්න තැන. දිටිගත කරගන්න තැන. මෙන්න මේක තේරුම් ගන්නවා. මේ අවිද්‍යාව වැරදි මානය නිසා විකෘති කෘත්‍යයක් හදාගෙන නේද මේ කෙලෙස් ගති පරදේවල් නැවත නැවත අනුසේ බවට පත් කරමින් භව ආසව බවට පත් කරමින් හදන්නේ කියන වැරදි අවබෝධයෙන් මිදිලා යනවා. මෙන්න මේ වැරදි අවබෝධය මොකද්ද කියලා ප්‍රඥාවෙන් නුවණින් යුතුව දැනගන්නවා. එහෙනම් අවිද්‍යාවයි මානෙයි උද්දාචයයි දුර්විච්‍ය දන අන්න නිවන තියෙන බව ප්‍රඥාවෙන් යුතුව ප්‍රඥාලෝකේ ගහලා තේරුම් ගන්නවා. මෙන්න මෙවැනි ආකාරයක දුටු නිවනක් නැති කෙනෙකුට කවම කවදාකවත් නිවන් මඟ පූර්ණ කරන්න බෑ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙතනදී. මෙන්න මේ දුටු නිවනට පත්විච්ච කෙනාට පුළුවන්කම ලැබෙනවා භාවනායේ පහතබ්බයට යන්න. මේ භාවනායේ පහතබ්බය කියන්නේ මොකද්ද? එහෙනම් අපි කල්පනා කරනවා. මේ සවිතක්ක සවිචාර කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. සවිතක්කේ සවිචාරය කියලා කියන්නේ විතර්ක ඇවිල්ලා අර දිටිගත වෙලා මෙන්න මේක ਵਿਚාර කර කර මුලාවටපත් වෙන්නේ ක්‍රියාවලියට අහු වෙන්නේ නැතුව. අර දුටු නිවනටපත් වෙලා. එහෙනම් අවිද්‍යාවේ වැරදි මානෙන් අයින් වෙලා. උද්දච්චයෙන් අයින් වෙලා. පල්ලෑම අංකයට වැටිලා මෙන්න මෙතනට පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කරනවා. එහෙනම් උජුං කායම් පනිදාය. මෙන්න මේ දුටු නිවනටම ඍජුවම ක්‍රියාකාරීත්වය තබනවා. මෙන්න මේව තබාගෙන ඉන්නකොට අපිට මේ තුල දිගින් දිගට පවත්වන්න අවශ්‍ය කරන මානසිකාරයක් තමයි කර්මස්ථානය කියන්නේ. මේ කර්මස්ථානය තමන් තුළින්ම තමන්ට මේ දුටු නිවනටපත් වෙනකොට ගොඩ නැගිලා එනවා. එනම් මෙන්න මේ ගොඩ නැගිලා එන කර්මස්ථානේ ඒවා දුටු නිවනට හිත තියාගෙන ඉන්නකොට ඊළඟට මොකද්ද වෙන්නේ? මේ මාරපාක්ෂික බලවේග විසින්. එහෙම නැත්නම් මේ අවිද්‍යා සහගත මේ අවිද්‍යා මාන උද්දාච්ච සාමුලින්ම ගොඩ ගැලවිලා අයින් වෙලා නැති නිසා උඩට ගහනකොට පළවෙනි සංයෝජන තුන දුර වෙලා දර්ශන සම්පත්තියටපත් වුණා මිසක් සාමුලින් අවිද්‍යාමාන උද්දච්ච දුර වෙලා නැහැ. ඒ නිසා විтин විට මොකද්ද කරන්නේ? අපි මේ 31 තලයේ කොහේ කොහරි නවත්තන්න මුලා කරවන්න බලනවා. එහෙනම් අපි හොඳට තේරුම් අරන් බලනවා. මෙතනදී වෙන මොකක්වත් නෙවෙයි. අන්න අර දුටු නිවනටපත් වෙලා ඉන්නකොට ඊළඟට අපිට මෙතනට අර එනවා ආසව තුලින් නැවතත් යම් මොහතක ආසවයක් අවිද්‍යා ආසවයක් ගොඩ නැගුණා මෙතනදී අනිවාර්යයෙන්ම ආසව තියෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්නවා දුටු නිවනටපත් උනායි කියලා. ආසව දුර වෙලා නැහැ. මෙන්න මේ දුටු නිවන තුල ඉන්න සෝතාපන්න ඵල සමාපත්තිය තුල ඉන්න කෙනෙකුට අවිද්‍යාව අනුසේ නැහැ. හැබැයි ආසව තියෙනවා. එහෙනම් ආසව තියෙන නිසා මොකද්ද වෙන්නේ? කොයි මොහොතේ හරි මොකද්ද වෙන්නේ? අන්න අර වැරදි මැනීමට එන්න පුළුවන්. මෙන්න මේ වැරදි මැනීමට ග්‍රහණය කරගන්න පුළුවන්. අපි දිගින් දිගට සෝතාපන්න ඵල සමාපත්තියේවත් මේ දුටු නිවන තුල ඉන්නකොට රාගානු දේසානු මෝහානු දවමින් මේ ඉන්න මොහොතක කාම ලෝකෙන් හිත මිදිලා යනකොට ඊළඟට බලනවා රූපී තලයක අපිව අතරමං කරන්න අන ප්‍රීති සුඛ විදියට අපිව අතරමං කරන්න අනුසයක් ගොඩ නැගිලෙනවා මෙන්න මෙතනට දිටිගත වෙලා පිහිටන්න පටන් ගත්තොත් මොකද්ද වෙන්නේ අන්න අවිද්‍යා සමුදයෝ තණ්හා සමුදයෝ අන්න අර අවිද්‍යාව ආසවේ නිසා තණ්හා වෙන්න, ditthිගත වෙන්න, ditthි ආසවයක් අන්න ගොඩනගලා දුන්නා. එහෙනම් අපි තේරුම් ගන්නවා. <clears throat> මෙතනට තැන්වි හා වුණොත් මොකද්ද වෙන්නේ? අන ආනිජ්ජාපි සංකාර සමුදය වෙනවා. ඒ නිසා පීතිපටි සංවේදී අස සිස්සා මීති සික්කති. පීතිපටි සංවේදී පස සිස්සා මීති කියපු විදිහට. මෙන්න මේක මර උගුලක් බව තේරුම් අරන්. අර නිවන් සුවේවා දුටු නිවන වහමින් එන දිටිගතවීමේ අණුවක් මයි මේ ධානය කියන්නේ. මේක දවලා හරින්න ඕන මෙතන පිහිටලා හරියන්නේ ඒ නිසා මෙන්න මේ ප්‍රීතියත් අපි මොකද්ද කරන්නේ? අර විකෘති කෘත්‍යයෙන් හදාගත් ඉච්ඡාවම් බව දැකලා මේක අනීච්ච බව දුක්ඛ බව අනාත්ම බව ප්‍රඥාවෙන් නුවණින් විමර්ශනය කළා මෙන්න මෙතනින් අහක් වෙනවා. මෙතනින් අහක් වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? අපි තව තැනක කොහෙරේ අතරමං කරන්න බලනවා. අපි සමාජයට මේ රූපී දෙවෙනි තලයේ අතරමං කරන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්න ඕන? සුඛපටි සංවේදී අස සිස්සාමීති සික්කති. සුඛපටි සංවේදී පස සිස්සාමීති සික්කති. මෙන්න මේ විදිහට ප්‍රඥාවෙන් නුවණින් අර දුටු නිවන තියෙන කෙනෙක් නම් මේ ධානයේ තියෙන සුවේට ප්‍රීතියට ඇලෙන්නේ නැහැ. මොකද මේක අවිද්‍යාව බව දකිනවා. මෙන්න මේවා දවමින් දවා හරිමින් මොකද්ද වෙන්නේ? අන හතරවෙනි ධානය තමයි අවසාන තැන අපිව අතරමං කරන. මෙතන උපේක්ෂාව සහිත මෝහය තියෙනවා. එහෙනම් මෙන්න මේකක් පූර්ණ කරලා මේකත් අවසන් කරන්න වෙනවා. මෙතනට දිටිගත වෙලා හරියන්නේ මෙන්න මේකත් අවසන් කරලා දවා හැරියොත් නැවත පුළුවන්කම ලැබෙනවා දිගින් දිගට අපිට අර සෝතාපන්න ඵල සමාපatti. එහෙනම් නිවන් මඟ තුල යන්න. එහෙනම් මේ නිවන් මඟ තුල යනකොට ධාන සල්ලේක කිරීමක් නැහැ. මේ ධාන ලැබෙන්න පුළුවන්. හැබැයි මේ ධාන කියන්නේ අපිව රූපී තල හතරේ නවත්තන තැන. එහෙනම් ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය කියන්නේ රූපී බ්‍රහ්මලෝක තල හතරේ අපිව පිහිටවලා අතරමං කරන්න හදන තැන. එහෙනම් මේවා අල්ලන්නේ නරකයි. මෙන්න මේවා යමේ කල්ලා ගන්නවා නම් දැහන්සුවේට නතු වෙනවා නම් නිවන්සුවේ දැකලා නැහැ. නිවන්සුවේ දන්න කෙනෙක් මොකද්ද කරන්නේ? අවිතක්ක අවිචාර සමාධිය වඩන්න දක්සයි. අන්නේ අවිතක්ක අවිචාර සමාධිය තුල ඉන්න මොහොතක. එහෙම නැත්නම් සවිතක්ක සවිචාරය තුල ඉන්න මොහොතක මෙවැනි අවිද්‍යා අනුසේ තියෙන නිසා. ඒ කියන්නේ අවිද්‍යා ආසේ තියෙන නිසා. අනුසේ නෙවෙයි. අණුවක් නැගලා එන්න පුළුවන් උඩට. මොකද මේ ඵල සමාපත්තිය තුල සෝතාපන්න කෙනෙක්ගේ සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පමණයි දිරුනේ. ඊතුරු සංයෝජන හතම තියෙනවා. යම් කෙනෙක් කියනවා නම් මේ සෝතාපන්න ඵල සමාපත්තිය තුල යමෙක් ඉන්නකොට අර දැහන් තල වලට නතු වෙන්නේ නැතුව මිදිලා. අරහතුන් වහන්සේගේ ස්වභාවය කියලා මේක විකෘති. මේක මේ අරහතුන් වහන්සේගේ ස්වභාවය නෙවෙයි. අනුසේ නැති වුණාට ආසේ තියෙනවා. අරහතුන් වහන්සේ කියන්නේ අවිද්‍ය ආසව, භව ආසව, කාම ආසව, ditthi ආසව සාමුලින්ම ප්‍රහීන කරපු තැනක්. සෝතාපන්න කෙනෙකුට මෙන්න මේ සෝතාපන්න ඵල සමාපත්තියේ පවා අනුසේ නැති වුණාට ආසව තියෙන බව අපි හොඳට තේරුම් ගන්නවා. එනම් මේ දැහන් කියලා කියන්නේ දවල හරින්න තියෙන තැනක් මිසක පිහිටන්න තියෙන තැනක් නෙවෙයි. එනම් නිවන තුල අවිද්‍යාව දුර වෙලා මාන දුර වෙලා උද්දච්චයට පත් වෙන තැන අන්න දර්ශන සමාපත්තියට පත් වෙලා දිගින් දිගට අන්නේ ප්‍රඥා ලෝකේ පහළ කරගෙන කර්මස්ථානයක් වඩමින් අන්නේ මග යනකොට අහුවෙන මර උගුල් ටිකක් තමයි මෙන්න මේ ධාන කියලා කියන්නේ. මේ රූපී ධාන අරූපී ධාන තල අටේම කොහේ හරි තැනක අපිව නවත්තන්න හදනවා නම් මෙන්න මේවා සල්ලේක නොකර මේවා දවා හරිමින් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ධර්මය අස්වාස කරමින් මේ මුලා වෙන තැන් ප්‍රහීන කරමින් ඉදිරියට යා යුතුයි. එහෙම නැත්නම් දැහන් වැඩිවීමක් නෙවෙයි අපි කරන්නේ. නිවන් මාර්ග වඩන එක. මේ දැහන් කියන්නේ අපිව අහු කරන මුලාවටපත් වෙන තැන්. නිවන් සුවේ දන්නේ නැති අය. දුටු නිවනකටපත් වෙච්ච නැති අය මොකද්ද කරන්නේ? දැහන් සුවේ සල්ලේක කරමින් දැහන් තුල අතරමං වෙනවා. එනම් මෙන්න මෙතන ප්‍රඥාවෙන් නුවණින් යුතු විමර්ශනය කරගන්න. යම් කෙනෙක් මේ දුටු නිවනකටපත් උනේ නැත්තම් දැහැන්සුව සල්ලේක කරගෙන කරගෙන ගිහිල්ලා. රූපී තලයෙන් එහාට අසන්න විච්ච ගමන්. හිතනවා මේක තමයි ඵල සමාපත්තිය මේක තමයි අවිද්‍යා අනුසේ නැති තැන කියලා. අන අසඤ්ඤ තලයකටපත් වෙලා පුතඥන ස්වභාවයෙන්ම නිවන් දැක්ක කියලා රැවටෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ රැවටීම මෙන්න මේ මුලාවීම කරගන්නේ නැතුව දුටු නිවනටපත් වෙලාම තමන් තුලින් පහළ වෙන ප්‍රත්‍යක්ෂා ඥාන තුලින් කර්මස්ථාන අරගෙන නිවන් මඟ වඩන්න කියන කාරුණික ඉල්ලීම මෙතනදී මතක් කරනවා. ඉතින් මෙන්න මේක නුවණින් විමසලා ප්‍රඥාවෙන් විමසලා නැවත නැවතත් තීන්දුවා තීරණයක් අරගෙන මේ සංසාර දුකින් එතර වෙන්නට අවශ්‍ය කරන ප්‍රඥා ඇස පහල කරගනිත්වා කියන ඉල්ලීම කරනවා. එහෙනම් හැමදිනාටම තිරුවන් සරණයි.